සිරිවර්ධන මහත්මයා හලෝ ඔව් ඇහෙනවා මහත්මයා කතා කරන්න ස්වාමීන් වහන්සේ ඇත්තට මං අහන්න හිටිය ප්‍රශ්නේ දැන් අර ආනන්ද මහත්මයාට දීපු පිළිතුරත් එක්ක තව ප්‍රශ්නයක් මතු වුණා. දැන් ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය අවුරුදු 10න් සත්ව විනාශය ඉවර වෙලා ආපහු ආයුෂ වර්ධනය වෙන කාලය ගැන වහන්සේ පෙන්눔 කළා. දැන් ඒ කාලවල වල එකක් මං හිතන්නේ බුදවරු එහෙම ලෝකෙ පහළ වෙන්නේ නේද? බුදවරු පහළ වෙනකොට කාලය, දීපය, දේශය, කුලය මා මේ කරුණු පහ අවලෝකනය කරනවානේ. ඒතර කාලය කියලා කියන්නේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 100ට අඩු නම් ඒ කාලවල බුදුරු පහළ වෙන්නේ ලක්ෂයට වැඩි නම් ඒත් බුදුරු පහළ වෙන්නේ නැහැ. ලක්ෂයයි 100යි අතර කාලේ විතරයි බුදුරු පහළ වෙන්නේ. ඒක තමයි කාලය කියලා බලන්නේ. මොකද ලක්ෂයට වැඩි නම් ඒත් බුදුරු පහළ වෙලා වැඩක් නැහැ. මිනිසුන්ට මේ අනිත්‍ය ගැන එහෙම කොතෙක් කිව්වා වුණත් ඒවා ප්‍රායෝගිකව දැනෙන්නේ නැහැ. ඊළඟට ලක්ෂයට අඩු නම් අනිත්‍යතාවය කොතෙක් ප්‍රකට වුණත් ඒක පිළිගන්න ලෑස්ති කෙටි කාලයක් තුළ බොහෝ චිත්ත සංකල්පන ත්‍ෘෂ්ණාවන් සපුරා ගන්නට මිනිස්සු යంత్ర සූත්‍ර වගේ වැඩ කරනවා හැමතිස්සෙම විද්‍යා තාක්ෂණ වශයෙන් ඒවා Tamanට ඕන විදිහට හසුරවන්න හදනවා මිසක් යථාර්ථයේ තේරුම් අරගෙන ඒකට අනුගත වෙන්න සූදානම් නැහැ. ඒ නිසා වසර 100ට අඩු නම් ලක්ෂයට වැඩි නම් ඒ කාලේ බුදුවරු ලෝ පහළ වෙන කාලේ නෙවෙයි. නිස්වාමන මහස මම <laughs> මට දැනගණ්ඩුවන අර ආවුෂ වර්ධනය වන කාලේ වර්ධනය වෙනකොට දැන් විස්ත හතලිහ සීය දෙසිය එහෙම වැඩි වෙන කාලයක් තියෙනවා නේද ඒ කාලෙත් 100ට වැඩි වුණාට පස්සේ බුදුවරු පහළ වෙන්න පුළුවන් එහෙම පහළ වෙන්න අපේක්ෂා කරන බෝසත්තරෙක් සම්පූර්ණ වෙලා ඉන්නවනම් දැන් මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙන්න බව දක්වන්නේ එහෙම වැඩි වෙලා අවුරුදු 80000 දක්වා මිනිසුන්ගේ ආයුෂ වැඩි වෙන කාලයට තමයි නැවත මෛත්‍රී බුදුහාමුදුරුව මනුලෝ පහළ